ආනන්ද මහින්කන්ද මහත්මයා අසුවනන් තෙරුවන් සරණයි මේ අදත් හොඳ දේශනාවක් ඔබ වහන්සේ <laughs> අපට කියලා දුන්නේ මේ ශාන්තස මට දැන් ඇත්තටම මේ හිතච්ච දෙයක් මේ අපි දැන් ඔය වර්තමානයේ තියෙනවානේ මේ মালටි ටාස්කින් කියලා කතාවක විශේෂම මැනේජ්මන්ට් මම තමයි වෘත්තීය අවස්ථාවවලදී අපි රසාවල් අරමයක් කරනකොට මේ ඒ කියන්නේ එකවර ගොඩක් වැඩ කරන්න ඕනේ කියන කියන්නේ එකවර වැඩ කීපයක් කිරීමේ හැකියාව ඇති කරගන්න ඕන කියන මතයක් තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්දී ඒ කියන්නේ ඒතර අපට අපට දැනුවත්ම වෙලා සිහියෙන් යුතුවම අපේ කාර්යය එහාට මෙහාට මාරු කිරීමේ හැකියාවක් නේ ඇති කරගන්න ඕන ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔව් ඒක ගැන පොඩ්ඩක් තමයි අතනම දැනගන්න අවශ්‍යයි. ඒ ඒතර ඒතර එතන සිහිය අපි වෙනස් වෙනවද නැත්නම් 80 වෙනද වෙලාවත් තියෙනවද මම ඇත්තට මට මේ අද වෙච්ච දෙයක් මේ මම බාත් รู මේට ගියා මේ බොඩි වොෂ් එකක් ගන්න විතරක් මම දන්නේ නැතුම මම නාලා. ඒ කියන්නේ අන්න ඒ වගේ <laughs> shower එකෙන් ඒ කියන්නේ එතන ඇත්තටම ඉතින් 80න් මොකද්ද එතන වෙලා තින්නේ 80න්ද නැත්නම් ඉතින් ඒකලම අර মালටි ටාස්කින් කියන දැන් වලදී අපි අපේ අපේ කාර්යය එහාට මෙහාට මාරු කරනකොට එතන හරියටම අපි 100 පවත් වෙනවාද කියන එක ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සවන් කරනවා සන්නා දැන් মালටි ටාස්කින් කියලා අපි කරන්නේ එක ඒ කියන්නේ සුළු කාලයක් ඇතුළත වේගයෙන් වැඩ දෙක තුනක් කරන්න පුළුවන් මට්ටමට අපේ ගතසිත පුරුදු කිරීම. දැන් අපේ කය සහ සිත ගත්තහම මේ දෙකම අපට එක වැඩකට වගේම වේගවත්ව ගොඩක් වැඩ කරන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි මේ පුරුදු කිරීම සිහියෙන් කරනවද අසිහියෙන් කරනවද කියන එක වෙනම කාරණයක්. ඒක සිහිය පිළිබඳ කතාවක්. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සොල්දාදුවෙක් ගත්තා. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් ගත්තා. එතකොට ඒ ඒ සොල්දාදුව ඒ ක්‍රීඩකයා විවිධ අභ්‍යාස කරලා විවිධ කාරණා ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කරනකොට එයාට අර කරන ක්‍රියාව ගැන අවධානය තියෙන්න ඕනේ. අපි හිතමුකෝ දැන් වාහනේ පදවගෙන යනකොට මේ වාහනේ බ්‍රේක් කරන්න ඕන ඒකට මේ ඇක්සලරේටරේ පා ගන්න ඕන එහෙම නැත්නම් ඒකට අදාළ ඒ අවශ්‍ය ධාති ටික ඔක්කොම කරන්න ඕන. දැන් ඔය කරන අතරතුරේ ළඟ ඉන්න කෙනෙක් එක කතා කර කර රේඩියෝ කියමක් අහගෙන වටපිට බලන දැන් ඔය ටික ඔක්කොම කිරීමේ හැකියාව යම් කෙනෙක් තුල තියෙනවා. ඒ කරන්නේ කොහොමද? අරව තුල දීර්ඝ කාලයක් යෙදිලා යෙදිලා එකට ඒවා කරන්න ටික ටික පුරුදු වෙනවා. දැන් මුලදී රිය පදවන්න පටන් ගත්තට පස්සේ පටන් ගත්ත අලුත ඔහුට අනිත් වැඩක් කරන්න බෑ. මොකද අරවා එක එක මතක් කර කර මතක් කර කර කරනවා. හැබැයි මේකට හුරු වුණාට පස්සේ ඔහුට ඒකත් එක තව වැඩක් කළ හැකි, තව වැඩක් කළ හැකි, තව වැඩක් කළ. මෙහෙම එකට ගොඩක් දේවල් කරන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි එහෙම ගොඩක් දේවල් කරපු පමණින් ඔහු තමන්ගේ සිත ගැන අවදියෙන් ඉන්නවා කියලා කියන්න බෑ. අර කරන වැඩ ටික ගැන අවදියෙන් ඉන්න පුළුවන්. දැන් අපි ඒකයි නිතරම කියන්නේ සිහිය පුහුණු කිරීමේදී අරමුණ ගැන විතරක් අවධානය පවත්තලා හරියන්නේ නැහැ. අරමුණ ගැන අවධානය පවත්වන්න පුරුදු කළාම අර සොල්දාදුවෙක් වගේ ක්‍රීඩකයෙක් වගේ අර රියදුරෙක් වගේ ගොඩක් දේවල් එකට කරන්න පුරුදු කරන්න පුළුවන්. එහෙනම් පුරුදු කරන්න පුළුවන් ගතියක් අපේ කයෙත් තියෙනවා සිතෙත් තියෙනවා. හැබැයි මේ සිහිය පුහුණු කරනවා කියන එක වෙනම කාරණයක්. එකක් කළත් දෙකක් කළත් තුන හතරක් කළත් ඒ කරන ක්‍රියාව ගැන වගේම ඒ මොහොතේ සිත ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන අවදියෙන් ඉඳීම. ඒක වෙනම කාරණයක්. තේරුණාද දෙක වෙනස? එහෙමයි එහෙමයි සන්ත. අර අර ඔබ වහන්සේ මුලින්ම මතක් කරේ මේ අනංගන සූත්‍රය වෙන්නේ ඒකම නේද සනද. මේ මොහොතේ අපි දැනගන්නත් බෑ නේද? ඒකයි. ඒ කියන්නේ දේවල් වේගවත් කිරීම වෙනම වැඩක්. මේ වේගවත් කිරීමේ ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කිරීම තවත් වැඩක්. එතකොට අපි සිහියෙන් කරන්නේ මේක වේගවත් කරනවද හිමින් කරනවද කියන එක නෙමෙයි. අධ්‍යයනයයි. අධ්‍යයනය තීව්‍ර කරනවා. එතකොට අධ්‍යයනය තීව්‍ර කළාම ඕනනම් ඒතනත්තාට වේගවත්ව කරන දේත් හරියට කරන්න ඔහුට හිමින් කළත් ඒක හරියටම විනිවිද දකිමින් කරන්න පුළුවන් වේගවත්ව කළත් හරියටම දැන් ඒකයි අපි කියන්නේ අර දැන් CCTV කැමරාවක් සක්‍රිය කරලා තිබ්බහම එතන වැඩ කටයුතු කරන්නේ හිමින් නම් ඒ හිමින් කරන ටික අරක සටහන. එතන කොච්චර වේගවත්ව කාර්ය ගොඩක් කරනවද අර එකක්වත් ගිලිහෙන්නේ නැතුව ඔක්කොම සටහන් වෙනවා. අන්න ඒ වගේ සිහිය පුහුණු කරන කෙනාට දැන් සිහිය නැති කෙනාටත් එක වැඩක් දෙකක් කරනකොට හිමින් කරනකොට කොහොම හරි ඒක ඇදගෙන යන්න පුළුවන්. හැබැයි අර মালටි ටාස්කින් කියලා ගොඩක් එකවර කරන්න පටන් ගත්තාම සිහිය අඩු කෙනාට ඒක ටිකක් කරගන්න අපහසුතාවයක් එනවා. හැබැයි කාලයක් පුහුණු කළාන් පස්සේ ඇබ්බැහියත් එක්කලා කරන්න පුළුවන්. හැබැයි සිහියෙන් කරන කෙනෙකුට වඩාම නිවරදිව අර කරන ක්‍රියාව කරන්නත් පුළුවන්. එහිදී තමන්ගේ මනස නිවැරදි තැන පවත්වා ගන්නටත් පුළුවන්. ඉතින් ඒක ඒකලම සාන්නහස ඒ ඒ තමන්ගේ මනස එතන තියෙනවද නැද්ද කොහොමද කියන එකත් දැනගන්නත් අවශ්‍යයි නේද? ඒ මොකද දැනගන්න පුළුවන්. කරුණු තුනක් වගේ සිද්ධයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම එහෙමයි නේද සාන්නහස? ඔව් ඔව් ඒ කියන්නේ දැන් මනස නිවැරදි පවතිනවා කියන එකේ තේරුම දැනගෙනයි පවත්වන්නේ. අරමුණ අරමුණ හසුරුවනවා යා يعني මැෂින් එකක් ක්‍රියාත්මක කරනවා මැෂින් එක ක්‍රියාත්මක කරනකොට එයාගේ මනසත් කොතනද තියෙන්නේ කියන එක දැනගෙන තමයි අරක කරන්නේ. එතකොට මේ වැඩ දෙකම දිහා බලාගෙන කිරීමේ ගුණය තමයි සිහිය තුල තියෙන්නේ. සිත සහ බාහිර ලෝකය කියන දෙපැත්ත. ඉතින් දැන් মালටි ටාස්කින් පුහුණු කරන්න පුළුවන් අභ්‍යාසයක් හැටියට. ඒ අභ්‍යාසයක් හැටියට පුරුදු කරන කෙනා ඒක සිහියෙන් කරනවා කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ එයා කරන වැඩේ ගැන අවධානය තියනවා. ඒකට සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඔහුට නිනවුවක් තියද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙමයි. අවසාන අදාහරි හරියට ටික පැහැදිලි. <laughs> හොඳයි බහතර බොහොම පින් තෙරුවන් සරණයි.